එතකොට අපි කියන්නේ පිළිකුල් භවනාද සමතවලින් බැලුවා. විදර්ශනා වශයෙන් මෙසේ කරනවා නිමිති සිදුවන ක්‍රියාවලිය මොකද්ද? නාම ධර්මයක් හිත තුළ ඇති ඇති නැති නැති යම් පමණයි. ඒ කිසිත්කයේ අවධානයක් අපට යොමු නොකර නැත්නම් කිසිත්කයේ අවධානය යොමු කළා. ඒ සංඥාව නිස්සාරණ ලෝම දැනෙන්නේ කරන ලෝම ලෝම ලෝම ලෝම ලෝම මේ මුලින් දැක්කේ පිළිබඳව පිළිතුරවම තේ සංඥාවක් නැත්නම් ලෝක කියන මොකද ප්‍රකාශයක් කියලා සංඥාවක් මෙහි තියෙන දහස් කොටසක් කියන සංඥාවක් ඇති වෙනවා ඒක ලෝක ලෝකාදී ඒකවතින සමාගයේ පිට තුළ පවතින නාම ධර්මයක් තමයි ලෝක මොකද කියන්නේ මේ ගොන් කියලා මෙහි කරනකොට කියලා මෙහි කරපු මෙහි කිරීම අපේ පිට තුළ නෑ ඒක හොඳට තේරෙන්න ඕනේ අපිට විසමත කෙස් තියෙන බවවත් අප දන්නේ නැහැ. ඒවා පටවිස්සව දන්නේ නැහැ, ආපෝ බව දන්නේ නැහැ, තේජෝ වායු කුණකොටස් කරතු කොටස් කියලා දන්නේ නැහැ. කුණකොටස් කියලා දන්නේ නැහැ, මොනම සංඥාවක්වත් කෙස්සක් පිළිබඳව ඇතිවන්නේ නැහැ. ලොම්මර ගණන් භවනා කරනවා. මේක තමයි එතකොට එක්කෙක් කියලා භාවනා කරන විට ඇතිවෙන චිත්තවල සංඥාවල සම්බන්ධයේ සිටින කාර්යයක් බලා යන පමණයි. යොමුකරණය කරන පහළනේ එවැනි සංඥාව ප්‍රමුඛෝ සිටේ රාජ්‍යයක් බලා යන පමණයි. මේ සිටී බලා යාම සිදුවන්නේ නැත්නම් කියන රූපය අපේ සිතට අරමුණු නොවන රූපාරම්මණයක් බවට පත් නොවන ධර්මයක් බවට පත් වෙනවා. ලෝණ අරමුණ කරමින් අපි ලෝකාලෝමා කියලා භාවනා කරේ නැත්නම් ඊළඟට අපි ගන්න ඒකාලෝමා නැත්නම් මේ කියලා මේ කොට අරගෙන යන සුණු කොටස් මෙහා පැටලී දාන කොටස් මෙහා තේජු පැටලියා පොඩි ආය කොටස් අතරම මේ මේ මේ මේ ආදී වශයෙන් සම්මස්තණය කරගෙන අර කලින් කියපු කෙස්සියන සංඥාවෙන් නෑ ලෝකියන් සංඥාවෙන් ඔක්කොම ඒ පිළිබඳ හැඟීමක් අපිට වෙන්නේ ඒවා කියනවල් දන්නේ නැහැ. ඒ කියනවල් දන්නේ නැහැ. ලොක් කියනවල් දන්නේ නැහැ. මේ ගැන අවබෝධයෙන් යොමු කරලා භාවනාව කරන්න. භාවනාවේ නිය කියන කරපොත් නැදනේ. ඒක ඒ නියමිය කියලා නියම කරන විට අර කිසිම කියන සංඥා තමයි පිටතල සම්පූර්ණ නිර්දේශය. ඒ කිසිම නියමකට ලොක් කියලා නියම කරන විට ඒවා අපට අරමුණක් වූයේ සමාජයේ පිට තුළින් ඒ පිළිබඳ නාම ධර්ම ගලා යන සිදුවුවොත් සම්මතයි. ඒනම් මේ භාවනාව දෙකක් ලොම්ලක් නිය බස් සම්මාත්නාරාගේ අරමුණ කරන්නේ. භාවනා කරන විට සිදුවන්නේ සමාජයේ පිට තුළ නාම සංගරාශයක් ගලා යන්නේ. මෙන්න මේ අපහැදිලි අවබෝධය අත්දකින්නට ඕන. නාමස්කන්ධයන් ගලා යන්න හැර මේ සිත් කියලා ලොම් කියලා මේ කියලා මේකට වෙන ධර්මතාවයක් නෙමෙයි. දැන් මේ කොට මේ කියනවා කියන කරෙන්ට් එක වලට තියෙන තවත් බඩ තියෙනවා. මේවා උරමකාරී ඔහේ පවතින අපට ඕන සංඥාවක් දාස්නික විදිහේ එක්කකට දෙන්නේ සිතන්න පුළුවන්. ඒක පිටුරට ඒවා කිසිම අනුකූලතාවයක් හෝ පටන් ස්වරූපයක් අපට දක්වන්නේ ඒක අපේ පාඩේ නෝනේ පාඩේ. අපේ හිතට සංඥාවක් ඇතිුනේ නැත්නම් ඒකේ කිසිම වැදගත්කමක් නැහැ. නාම කර්ම අපදේශ තුළ ඇතිවෙන්නේ නැති නැති යාමතරේ තමයි ඒ අරමුණ අපට අරමුණක් බවට පත් නැත්නම් මේවා අපට අරමුණ වෙන්නේ. මෙන්න මේ සත්‍යය පැහැදිලි වෙන විට මේ රූපස්කන්ධයේ අරමුණ කරන අද භාවනා කළාද මේ රූපස්කන්ධයක් නෙවෙයි මෙතන තියෙන්නේ නාම ස්කන්ධයක් කියන හැඟීම ඇතිවන්නට පුළුවන් සමහර වෙලාවට. මොකද මේ රූපස්කන්ධයේ සිටින කරනාව සංඥාව බවට පරිවර්තනය වෙනවා. පරිවර්තනය නැත්නම් ඒ බද්ධය ඒක අපිට පැහැදිලිව දකින්නට පුළුවන් නම් ඒ විලාසයේදී සමාධියේ සිටට අවධානය යොමු කරලා ඊර්ෂා ලෝමානක ආදී වශයෙන් නිමිත කරලා නිමිත කරලා යනවා. රූපස්කන්ධයේ මේ අවධානය යොමු කරන්නේ නාමස්කන්ධයේ. මොකද නාමරූප දෙකම එකම ධර්මයක් බව මේකේ සම්බන්ධ නිසා. රූපස්කන්ධයේ අවධානය යොමු කිරීම අවශ්‍ය නොවන නිසා. ඒකේ නාමය ධර්මයන් විශේෂ ආකාරයෙන් ලෝමනකානක මේ කියන්නේ නිමිතවනට කෙච්චේ නාම ධර්ම නැති කියලා කියනකොට ලක්ෂ්‍ය නාම ධර්ම නැති කියන්නේ කියනකොට මේ කියන නාම ධර්ම නැති නේද රාජ්‍යය දාර්ශනික නාම ධර්ම ඔක්කොම ඒවා සමතේකට මේ ජීවිත ජීවිතය යාමට ඊළඟට අවධානය යොමු කරනවා ඉතිනක ප්‍රත්‍යක් කරගෙන නැතිනම් මෙනෙහි කරලා මෙනෙහි කරන කරන වාරයක් වාරයක් පාසන නාම ධර්ම ඇදියේ නිදිනේ කියන එක්ස්පර්ට් මෙන්න මේ සත්‍යයේ ප්‍රබෝධිය අත්‍යත දක්වා අත්‍යත දක්වා යම් කෙනෙකුට භාවනා කරන්නට පුළුවන් නම් මේ නාම ධර්මයෙන් පාපා දිනකෙ විශේෂයේ විඥානකාරී දෙකකරණ ගන්න පුළුවන් එනිදී සම්පූර්ණ සම්මාරයෝදාස්යන් නාම රූප නිරෝධය නම් දැක්ම නිවන සංස්කාර ගන්න පුළුවන් සම්මාරයෝදාස්යන් රූප සංදේ සම්පූර්ණ ක්ෂේත්‍රලා ඉතින් රූප සංදේ හිතෝදේක අධික ආරම්භක ආරම්භ නොවේ කිසිසේත් වෙන බවට පත් කරගන්නවත් හැකියාවක් නැහැ මේවා සෑම දිනකටම කරන්නට අත්දැකීමට පුළුවන් කියලා මම කියන්නේ. මා කලින් කියවා තියෙන මේවා කරන්නට පුළුවන් එකක් සමාධිය ප්‍රඥාව දියුණුව පාඩන සම්මයි සම්මයි ජීවිතය. එනිසා එපදී සමාධි ප්‍රඥා දියුණුව පාඩන ඒ ආකාරයෙන් කටයුතු කරන්නේ නාම රූප ධර්ම දෙකම එකම නාම ධර්මයන් බවට පත් වෙලා ඒ නාම ධර්ම සෑම සංඥාවක් පාන ඇති වෙන ඉතරදී නැති වෙනවා. නැවත ඇතිවෙන නැවත නැවත නැතිවෙන මේ ආකාරයෙන් අඛණ්ඩයෙන් සිදුවන ක්‍රියාවලිය සාධ්‍ය වෙනවා මේ මොකමද ධර්මයක්ද මම කියලා මගේ කියලා මගේ ආත්ම කියලා ගන්නට හිතන්නේ කියන ප්‍රත්‍යය දෝෂයෙන් කෙනෙකුට අත්දැකීමට පුළුවන් සම්මානය ලැබෙන්නට පුළුවන් සෑම නාම ධර්මයක් ස්නේහයක් ස්නේහයක් ගන්න කීදී යන මේ නාම වලින් තමයි රූපත් සංදේහා නාමස්කන්ධේ දෙකම එකතරගෙන මම කියලා ගත්තේ මගේ කියලා ගත්තේ ආත්මය කියලා ගත්තේ ගැහැණියක් කියලා පුණ්‍යය කියලා සත්‍යය කියලා ග්‍රහණය කරන්නේ ඒ සෑම ධර්මයක්ම නාම ධර්මයේ සෑම නාම ධර්මයන් මෙලෙසින් හේතුකේවි දීදී යනයිද මේකේ කොහොමද ඉතිරිවන්නේ කොහොමද හේතුන්නේ ආත්මයෙන් මනවලින් ගන්නද කියලා පැහැදිලි අවබෝධයක් ඇතිවෙන ඊළඟට මේ නාම ධර්මයන්ගේ දෙවි යාම දෙක බලකලන් වාර්ථය කරන්න ඕනේ ඒකටයිට හේතවමානක ආදන්තාව ප්‍රවාදී වශයෙන් මෙනෙහි කරන්නේ මෙනෙහි කරන සෑම ආන්දන්යන් දිවිදී යනවා අර පස්සිකුලා ඉස්සරලා යන ඒ නාම ධර්ම සම්පූර්ණයෙන්ම නිවිදී නිවිදී යනවා කෙනෙකුට අත්දැකීමට පුළුවන්. ඒ කියන්නේ හේතවාදීව යෝමාදීව අනන්තාව. ලෝකසාධනයේ හේතවාදීන් ඒ නාම ධර්ම වෙනවා අරිල පමණක් වෙනවා. ලෝමාකේතු ඒ නාම ධර්මයන් දීලා ඉතලපැත්ත අනිත්‍ය නිදීමේ දකින්න දිවියම් නිරුද්ධ දිවියම් නසා කියන නීතිය දැන් නාම ධර්මයේ විරුද්ධ වෙලා. දැන් කියනකොට ඒක අර නසා කියන ඒ නාම ධර්මයේ විරුද්ධ වෙලා. සම කියන දැන් කියන නාම ධර්මයේ විරුද්ධ වෙලා. මෙන්න මේ ආකාරයේ නීති වියන් විරුද්ධ වියන් දකින්නට පුළුවන් නාම රූප දෙකම විරුද්ධ වියන් දකින්න දකින නිවන කියන කරපත් දකින්නට පුළුවන් වෙනවා. මේ විදිහට කටයුතු කිරීම තුළින් මේ පිළිතුරු සමානාත්මතාවයේ විදර්ශනා දිගින් කරින් යම්කිසි යෝගාවචනයක අත්දැකීමක් ලබන්නට නොහැකි වෙනවා නම් සමාධිය කියන සංඥා විපරිතක හැදී සංඥා විපරිතාකේ ඊළඟට අපහානය වෙනවාට අපි කියවා මේ විදර්ශනා භාවනාවෙත් ආරම්භ කරගන්නේ නැත්නම් විදර්ශනා භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ අනිත්‍ය සංඥා දුක්ඛ සංඥා අනාත්ම සංඥා අසුභ සංඥා කියන සංඥා මිත්‍ය සංඥා ආදී විපරීත සංඥාවන් දෙකෙන් ඉවත් වෙනවා. සංඥා දෙකක් සිිතේ පල්ලාස් දෙක විපල්ලාසෙන් ගන්න සිිතෙන් බලවත් මේ දිනේ විපරීත සංඥාවන්ගේ සිට නිදී සිදෙන කාර්යය සිට දැඩි සිදෙන කාර්යය මාතීත්වේ නාම රූප නිරෝධයක් දැකලා ඉවර කෙනෙකුට අත්දැකීමට බෑ මේක කියන එක ලේසියි ඒක අත්දැකීමේ මොහොත ගන්න සමානයේ පිටුපුරේ විපරිත කරන්න ආවදී හිතේ ගැටල ඒක නිසා ඒ විපරිත සංඥාවට අවධානය යොමු කරන්න ඕන විශේෂයෙන්ම සංඥා යොමලාස්කේ අපි ජීවිතයේ සාහිත්‍ය ගැන විශේෂයේ කියන සංඥාවක් මෙන්න දෙයක් මේක අසුබ කොටසක් අසුබ කොටසක් අසුබ කොටසක් ඒකත් හිතේ තියෙන සංඥාවක් නැත්නම් නිල වරලන්නේ දෙත් කලවක් කියන අතර සුභයි සුභයි කියලා ගන්න. ඒකත් සිටේ කියන සංඥාවක්. නැත්නම් ඒ පදේ ආත්ම තේජෝ ආයු දහස්තරක් වෙනෙහි කරන. ඒකත් සිටේ කියන සංඥාවක්. සම්මාදේ පිටතට ඇදී නැති නැති සංඥා මාත්‍රයක් විතරයි මේ දෙක. කියන අවබෝධයේ කර්ම කරන්නේ ඇති කරගන්න. ලෝහා වෙනස් ගන්න. මේ ලෝම ලෝම ලෝම නිර්දේශයෙන් ගන්නවා. එන මොකක්ද මේ? මේ ලෝකයට එකටයි පිළිතුරු පිළිතුරු කියන්නේ. ඒකත් නිර්දේශයෙන් ගන්නවා. අපිට ගන්න. ඉතින් මේක විස්තරීක සංඥා කියනවා. ඊළඟට මේක සබ්බාතක දක්ෂතරක් වෙලා ඒක සංඥා. මේ විදිහට ඉස්තේක ඉතනක කොටසක් අරගෙන ඒ පිළිබඳව තියෙන සංඥාව උකුල උකුලා භාවනා කරලා ඒ කියන්නේ සංඥාව විදිහට මේ විරද කරමින් භාවනා කරනවා. අපි මේ සංඥා කියන්නේ ඉන්දාවක පැටලියන්නේ සංඥාව කියන ඒ ධර්මනාලිය සමබර කරනවා වගේ ඒකත් පැටලියන්නේ නිරෝධ සත්‍යය. ඒ පැටලෙන්න නිසා මේ සංඥා විකාර ඒ නිසා ධර්මයේ අත්‍යන්තයෙන්ම බෑ. සාන්තිත්‍ය වශයෙන් මේ ජීවිතයේ අත්‍යන්තයෙන්ම පුළුවන් පොඩි ධර්මයක් මේ විපරිත සංඥාවෙන් බැඳිලා පැටවිලා ඒක ඇදිලා සිටින නිසා අත්දැකීමට බැරිවන්නේ. ඒ නිසා මේ විපරිත සංඥාව ඉවත් කිරීමට දැන් අපි උත්සාහ ගන්න හැකියි වෙනකොට. කෙලිකේ සංඥාවක් පැටවිලා දුන්නේ සංඥාවක් දීපෝතල් දහද කියන සංඥාව මේ එකක්වත් හේත්කමේ අධිකාරයක් නෙවෙයි. දෙස්කලයේ කියන දෝෂයක් නැහැ දෙස්කලයේ ලක්ෂණ තුනක්. ඒ ලක්ෂණ කියන්නේ සිතේ සංඥාවක්, පිළිකුල කියන්නේ සිතේ සංඥාවක්, කිස්සහ කියන්නේ සිතේ සංඥා. ඊළඟ දෙක කියනවා පටවිදස් පටවිදස්. ඒ පටවි ධාතු කියන හැඟීමක් සිතේ වෙන සංඥාවක්. මේ විදිහට එකිනෙක එකිනෙක එකිනෙක කොටසක් අරගෙන ඒ සෑම කොටසක් වෙන පවර්ණා වූ සංඥාව ඉවත් කරමින් ඉවත් කරමින් ඊළඟට භාවනා කරනවා. මෙසේ සංඥා ඉවත් කරන ඉවත් කරන භාවනා කරන්නේ සමාන රෝගාව තියෙන භාවනා කරන බැරුව හිත ගලතියවා නතර කරන්න. මොකද අරමුණ ගන්නට නැති වෙනවා සංඥා නිරුද්ධ විශේෂයෙන්ම සිත හොඳා ජීවන සමාධියකට ගෙනවා කියන්නේ අදවතින් විදක් විචාර විදේක දෙවන ධ්‍යාන කර්මයේ පස්තන ආකාරයෙන් සිත ජීවන කර ඇති යෝගාවචරයන්ට පමණක් ඒ මහාට දිනු කර යෝගා කරන්නේ මේ විදිහට ඒ සංඥා වෙන් කරමින් වෙන් කරමින් භාවනා කරන දෙපිට බලපෑවා නතර වෙනවා මොකද සංඥා යත්‍රාට පස්සේ හිතන විචාර වැඩ ගන්න බැරි නිසා හිත අක්‍රීය තත්ත්වයකට පත් වෙනවා අකර්මණ්‍ය තත්ත්වයකට පත් වෙනවා ඒක මේ සීමාස්ථා සමාධිය විපස්සනා සමාධියක් ඒ සමාධි ප්‍රගුණ කරන්නට පුළුවන් අපට උත්සාහ කරන මෙතෙක් වේලා මේ සමාධිය පවතිනවා. ඊට පස්සේ සමාධිය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම සම්මතනය කරන ඒ වෙනවත් කෙනෙකුට වෙන අවබෝධ ගන්න පුළුවන්. යම් කෙනෙකුට මේ ජඩ සමාධියකට පිටපත් කරගන්නට නැහැ වෙනවා නම් ඒ ආකාරයෙන් සංඥාව විතරෙන් භාවනා කරලා පසුවෙන්නේ සමාජයට සමාජයේ ඉස්සරහින්නා වූ මේ වැරදි විපරිත අදහස් සම්පූර්ණයෙන් ඉවත් වෙලා සම්මා දිට්ඨිය සමාජයේ පිට තුළ දීර්ඝාත කරන සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැක්ම. නියමිත නියමාකාරී යථාර්ථයේ යථාර්ථයේ ඇත්ත ඇතිවෙන දැකීම සම්මා දිට්ඨිය. ඒක නිරාකාරයෙන් දැක්කම නෙවෙයි ඒක ආකාරය. පාරමිතියක් වෙනකොට සත්‍යාකාරය. එතකොට ඒ සත්‍ය ධර්මයේ සත්‍ය ධර්මයක් වශයෙන් සම්මාදී කියලා දැන් කියනවා දැක්කාට පස්සේ මේ සමාධි රූපස්කන්ධයේ කෙරෙහි පවත්නා වූ ආත්ම සංඥාව සඵල වෙනවා. ඊට මොකද ඒක ඒකන්නට හැදෙකමක් නෑ මේ සංඥාව බලව බලව භාවනා කරන එක. මෙන්න මේ දේ තමයි හැදීමක් අවබෝධයක් ඇති වෙනවා. අපි මෙතෙක් කල්ගේ මගේ ප්‍රතිපත්තිය ඒකත් ලොන්දත් නියය දාත්තකින් දාත්තේ සම්මන විඥානයේ වස්තුවේ අදවත් නිහානී නන්දාගෙන කතා කරාට මේවට පසුවියාදීවතින් සංඥා අපි වලේවාට මේ රූපස්කන්ධ තුළ කිසිම සංඥාවක් නැත අපගේ සිත තුළ ඇතිවන විපරීත හැඟීම සිතුවිලි මාත්‍යක් වෙන මේ කිසිම ධර්මතාවයක් නැත මේ සිතේ ධර්ම ඇති වෙන පවතින නැති වෙන ධර්ම වෙන අනිත්‍යයක් නෙවෙයි කියන අවබෝධය ඇති වෙන විදිහට මේක තේරුම් ගන්න මෙන්න මේ ආකාරයෙන් කටයුතු කියන දෙන්නම් නෝරදාම කෙනෙකුට පුළුවන් සිත යොමුනට එක්පාසයකට පත් කරගන්නට ඒ මානගෙන ලබන ජීවන බව අත්දැකීම. එතකොට මා මේ දස්වාමී ඇතුළේ දස්නා භාවනාව මේ පිළිතුරු භාවනාව දස්නා නමන ආකාරයේදී ඒවා එකිනෙක අධියෙන් අධියෙන් ප්‍රධාන කලියුත් බවයි මේ දැක්කේ. මේ සෑම කොටසක්ම එකිනෙක එකිනෙක සෑම වේලාවකම ප්‍රේමන කරනවා. දස්භාවයෙන් පාස්නා කරවත්වා. පළමුවෙන් ඒ එකිනෙක කොටසක් අනිත් දුක්ඛ නාමයෙන් සම්මතණය කරමින් වෙන වෙනස්කම් ඒවා මේ ඇති අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභාවයේ පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති කර ගැනීම. අත්පොත් කියන්නේ සමාද ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති වීමයි අවශ්‍යයි. ඒකේ ඇතිවීම තුළින්ම සමාන යෝගාවචිත නිවන අත්දැකීම පුළුවන් වෙනවා. ඊට පස්සේ මේ එකිනෙක කොටස මෙහෙම කරන එක නාම රූප ධර්ම දෙකක් වශයෙන් අවබෝධ කර ගැනීම. ඒ නාම රූප ගැන කියන්නේ මොනතරම් කාර්යයක් පිටපත් ගන්න පුළුවන් වෙනවා. ඒකේ තත්පත්ව මේ රූප සංදේ කියන ධනක කොටස් අතර පළවෙනිම ඒ දේශාලෝමාදී ප්‍රතිපදිත පටිවිදහාව කියන සත්‍යෝපී දායකකත්වය ආපෝදාත්ව කියන බලන ඊට පස්සේ කරන්නේ කියන දේශෝතහකට ප්‍රායෝගිකව ප්‍රබෝධනය වෙනකොට ඒ කාර්ය මතර හතර පැත්තට සිටින් වෙන කිරීමකට වෙනස් සිදුවන කාර්යයක් කරන්න පුළුවන් වෙනවා. ඒක තමයි නදීරවන්නේ. ඊට පස්සේ මේ ඉතිරික කොටසක් කොටසක් අරගෙන සමාජ බැඳෙන ආකාරයෙන් සෑහෙන කම දානවා පරිදි බෙද බෙදා බෙද බෙදා බැඳීම තුළින් සමා අවසාන වශයෙන් මුළු කොටස් සම්බන්ධයෙන් දරස් අතරට බෙදා ගැනීමට වෙන ස්වභාවයෙන් ඉතිපත් කරනවා. ඒ සබ්බදාන ගන්නකොට ධර්මනා ඉතිය ඇති වූ කර්ම සමුදාය නාම සංගත කොටස් අතරට බෙද බෙදා බැඳීම ඒකාරණාදී තමයි මේකේ නාම පහළ වෙන වේදනාවක් කියන සංඥාවක් කියන ඒ සංස්කාරයන් ඇති වෙන පිටට දකින්න නැතිවා වේදනාව සංඥාව පමණක්ම අවබෝධ කරගන්න. මේ ධර්ම දෙක පරිණත දැකලා සම්පූර්ණ දෙකකට පුළුවන් නම් ගැඹුරු ශූන්‍යතාවයකට යොදාගෙන ඉතිපත් වෙනවා. ඒ ඒ විදිහට මේ නාම ධර්ම හතරට වෙන් කර කර වෙන් කර කර බලන්න පුළුවන් කරන්නට පුළුවන්. ඊළඟ අදියර සමාධියේ සිට තුළ පවත්නා වූ නාම රූප කියන මේ අවබෝධය එකම ධර්මයක් බවට පත් කරමින් නාම ධර්මයේ ක්‍රියාවලියක් හැර වෙන දෙයක් නෙමෙයි කියන අවබෝධය ඇතිවන ආකාරයට ඒ කටයුතු කිරීම තුළින් ඒ නාම ධර්මයක් හා රූප ධර්මයක් කියන දෙකම එකම ධර්මයක් වූ නාම ධර්මයක් බවට පත් වුණාට පසු ඒ නාම ධර්මයේ අවධානය යොමු කරමින් ඒ සෑමයක් පාදම් නාම ධර්ම වෙනස් වී වෙනස් වී වෙනස් වී යන ආකාරයේ දැක දැක බලනවා ඊට පස්සේ ඒ හේතු කොටස් හේතුන් ආදී වශයෙන් අරගෙන භාවනා කරනකොට ඇති වෙන ඇති වෙන නාම ධර්ම සෑම විටම දෙවි දෙවි යන ආකාරය නැත්නම් නිවැරදි නිරුද්ධදී නිරුද්ධදී යන ආකාරයෙන් භාවනා කරනකොට විශාල අත්දැකීමක් ලබන්නට පුළුවන් වෙනවා. මේකත් පස්සේ සමාධියේ සිතට තියෙනා වූ සංඥා උද්දුල කුලා නැත්නම් සංඥා නිරුද්ධ කරමින් නිරුද්ධ කරමින් භාවනාත් නිවන සංඥා නිරෝධයට ප්‍රතිපත්ති වෙන සඳහා මෙන්න මේ විදිහට කටයුතු කරන්න දෙයි කියලා අප මේ දක්වා ටීවී දැන් වේලාව නම්මාරයක දේශනාව නතර කරන විදිහ නම් මේ දේශනාවේ සාමාන්‍ය තමයි අන්තිමට ප්‍රකාශ කරන්නේ. හොඳයි මේ පින්වත් අය අද සමර භාවනාවක නිරතනක් පිළිකුල් භාවනාවට විශේෂ අවධානයක් යොමු කරලා මාන්‍යයට ප්‍රකාශ කළා පිළිතුරු භාවනා වැඩිමින් ලැබෙන ආනිසංස දෙකකින් ඒ ආනිසංස කෙරෙහි විශේෂ අත්‍යවශ්‍යයක් ඇතුළු විද්‍යාඥයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ පාඩ උපදවගන්න කියලා ප්‍රකාශ කළ ඒවා පිළිවෙලින් ඒ අත්දැකීම් අපිට ලබන්න ඕනේ කියන දේ විතර. කවර භාවනා පිළිවෙලකින් පිළිතුරු භාවනාව උඩට පිටන විට අපි වැඩෙන වැඩි වේලාවක් උද්දේශ කරන එක පිළිතුරු භාවනාව වැඩෙනවා. ඒකකට මේ කියන ආකාරයෙන් විදර්ශනාවට නගන්නට උත්සාහ කරනවා. ඒකේ උත්සාහ ගැනීම තුළ සමහර විට අතුවකින් එක්කෙනෙකුට දෙදෙනෙකුට අලුතෙන් නිර්වාණ ධාතුව කියන්නේ පරමයෙන්ම නිර්වාණ ධාතුව මේ භාවනාව අධ්‍යයනය කිරීමෙන් අත්දැකීමද සමහර විට ඇති වෙනවා. ඇති ඒකේම දැයි මේ දේශනාවෙන් තමයි මෙන්න ගන්න උදව්කම් දෙනාටම නිවන් කරන අත්පත්තියවා. දැන් තුනන් සෝරකපුරේන පවත්වන අපේ පිළිතුරු භාවනාවේ වැඩි පිළිතුරු භාවනාවේ දක්නාව සම්මාකාරී වෙනගත්තේ දැන් විදෙන භාවනා කරන අසංගලේසේතෝට භාවනා කරන පුළුවන් දැන් සෝරකපුරාන යෝග භාවනා මේ කියන පිටතරක් අය අතරමඟ කැරෙන නිසා විදෙන දැන් භාවනාවේ නිරතව සම්පන්න